බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ මේ YouTube එකේ ඔබ වහන්සේ වෙනුවෙන් කිසිම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැහැ. මේ Zoom chat එකේ ප්‍රශ්න දෙකක් නෙවෙයි ඇත්තටම ඉල්ලීම් දෙකක් කරලා තියෙනවා. එකක් තමයි ස්වාමීන් වහන්සේ මේ මේ මේ මේ මේ පැහැදිලි කිරීම ඒ අයුරින්ම සමාජගත කිරීම සඳහා ලිඛිත සටහනක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්න කියලා විශේෂම අද දේශනාව සහ ඒ දේශනා සම්බන්ධයෙන් තමයි ඒ අහලා තියෙන්නේ. ඊළඟට අහලා තියෙනවා මේ ඒ වගේම එකක් මේම කරුණු ධර්ම දේශනාවක් ලෙස ඉදිරිපත් කිරීමට හැකියනම් ඉතාමත් අගන අවස්ථාවක් වේවි. අපේ සියලු දෙනාටම කියලා. අවසරයි. අපේ ධර්ම දේශනාවලදී මේ කරුණු කියලා තියෙනවා. ඒ සම්බන්ධව දේශනා සියස රූපවාහිනී කරපු දේශනා YouTube එකේ තියෙනවා. සියස කියලා සර්ච් කළොත් හොයාගන්න පුළුවන්. S I Y A S A. එහෙන් පරීක්ෂා කළාම YouTube එකේ ඊට පස්සේ ඒ නාලිකාවේ මේ YouTube නාලිකාවට ගිහිල්ලා ඒකේ වීඩියෝ වලට ගියන් පස්සේ වෙනම මාතෘකා හැටියටම දේශනා තියෙනවා. ඉතින් ඒවෙන් අහන්න පුළුවන්. අපි ඉදිරියේදීත් අර කිව්ව විදිහට ඒ කරුණු ටික පොඩ්ඩක් ගොනු කරලා පොතක් හැටියටත් සකසන්න බලන්න. දේශනා හැටියට නම් දැන් තවත් කරපුවා තියෙනවා. ඉදිරියටත් අපි අවස්ථාවක් ලැබුණොත් නැවත දේශනාවක් කරන්නම්. පොතක් හැටියට සැකසීම පිළිබඳව මම උනන්දු වෙන්නම් කාට හරි ඒ කොටස ටයිප් කරලා ලැබෙන්න සලස්වන්න පුළුවන් නම් වඩා පහසුයි එහෙම කැමති පහසු කෙනෙක් ඉන්නවා නම් දැන් අර voice typing තියෙන නිසා කියවනකොට ටයිප් කරන්න පුළුවන්. ඒ පහසුකම තියෙන එක ගැන දන්න කෙනෙක් ඒ ටික ටයිප් කරලා දුන්නොත් අපිට වඩා පහසුයි.